නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවේන්තා සංකප්පෝ අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝති කෞරණීය යෝගාවචර මහා සංඝරත්නයේ අවතරයි මේ දේවාතික යෝගාවචර ඉහි පින්වත් සම්බන්ධ කරගෙන මහා සතිපට්ඨාන සූත්‍රය දිගේ පවත්වාගෙන යන ධර්මදේශනා මාලාවේ අද අපි ඉන්නේ 97 වෙනි අංකයයි. මේ තාක්කල් අපි පැය 96ක් ගත කරලා තියෙනවා මේ මහා වටිනා සූත්‍රය දිගේ ඒ අනුව අපි මේ සූත්‍රයේ මූලික කොටස් සියල්ලම වාගේ දැන් ආවරණය කරලා තියෙනවා. අවසානයේදී මේ ධම්මානුපස්සනා කොටසේ එනසන් අපර මහා සතිපට්ඨානයන්ගේ අවසාන සතිපට්ඨානයේ ධම්මානුපස්සනා සතිපට්ඨානයේ අවසාන පරිවේ ඒ කියන්නේ සත්‍ය පරිවේ චතුරාර්ය සත්‍ය සාකච්ඡා කරන්නේදී අවසාන චතුරාර්ය සත්‍යයේ මාර්ග සත්‍යයේ තමයි මේ ගත කරන්නේ. ඒකටත් බොහොම ප්‍රසිද්ධ උත්තරයක් තමයි මේ මාර්ග සත්‍ය කියනකොට කාටත් මතක් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේකටමයි මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා තනි වචනකින් විස්තර කරන්නේ. මේ මධ්‍යම ප්‍රතිපදා පිළිබඳ සංකල්පය ඇත්තටම මුළු දේශනා පුරාම පවතිනවා. නමුත් විශේෂයෙන්ම මේ සතිපට්ඨාන අවසාන කියලාකට එනකොට යෝගාචරයයේ සතිපට්ඨානේ භාවනාමය පැත්තේ යම් කිසි ආවාසයක් ලබලා තියෙනවා නම් ජීවිතයට සම්බන්ධ කරගෙන තියෙනවා නම් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා මත් වෙන ඕනම දෙයක මේ අන්ත දෙකයි මේ මද පිළිවෙතයි කියන තුන තේරුම් ගන්න. යම් තාකල් කෙනෙකුට මතුවෙච්ච සිද්ධියේ මේක තමයි මේකේ මේ එක අන්තයක් මේක තමයි ඒකේ අනික් අන්තය මෙන්න මේ දෙකට නොවැටී සිටීම මේ දෙකෙන් බේරී ගමන් කිරීමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ කිය මේ මුළු පරාසයම තේරුම් ගන්න පුළුවන් තරම් පුළුල් දෘෂ්ටියක් ඒ පුද්ගලයාට නැත්තම් අනිවාර්යයෙන් මේ පුද්ගලයාට තියෙන පටු දෘෂ්ටියක් මොකක් හරි අන්තයකට වැටිලා ඒකයි මධ්‍යම ප්‍රතිපදාව කියලා තමන්ම හිත හදාගෙන ගමන් කරන්න ගත්තාම ඒක සාමාන්‍යයෙන් අර බල්ලා තමන්ගේ වලිගය අල්ලන්න කරකැවෙන වාගේ තමන්ගේම වලිගය අල්ලගන්න වේගෙන් කරකැවෙන කරකැවිල්ලකට වැටෙනවා යම් වෙලාවක යෝගාවචරයට මෙහිදී තමන්ගේ තියෙන ඉවසීමේ ශක්තිය නිසා ධර්ම පිළිබඳ කාරණා කාරණා දන්නාකම නිසා මේකෙදී මට තුන් ආකාරයකින් හැදෙන්න පුළුවන් ය මෙන්න මේ ආකාරයේ කාමසුකන්දිකාණ යෝගයට වැදෙනවා අය මෙන්න මේ ආකාරයට වැදුනොත් ඒක අත්කලමතාණ යෝගයට වැදෙනවා අය මෙන්න මේ දෙක හොඳට දාගගෙන දැනගෙන කලබල වෙන්නේ නැතුව මේ දෙක මැද තියෙන මධ්‍ය ප්‍රතිපදාමම තෝරගන්න ඕනේ කියන මෙන්න මේ විකල්ප තුනම දැක ගන්න පුළුවන් මට්ටමට එනකොට අපි කියන එක පුළුල් දෘෂ්ටියක් කියන ඒකට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ සම්මා දිට්ඨිය කියලා. එහෙම නැත්නම් වෙනම දෘෂ්ටියක් කලින් හදාගත්ත දෘෂ්ටියක් කෙනෙකුට කෙනෙකුට විසින් දෙන්න පුළුවන් දෘෂ්ටියක් මෙතනදී. මතුවෙච්ච දිට්ඨියේදී හාත්පසින්ම දැකලා මේ පිළමතාන් යෝගයට ගියොත් ආත්ම දෘෂ්ටියට වැඩිලා මෙන්න මේ මේ ආධිනව තියෙනවා. මේ අපිට පිළමතාන් යෝගයට අනාත්ම දෘෂ්ටියට වැඩිලා උච්ඡේද දෘෂ්ටියට කාමසිකල්ලිකාන් යෝගයට වැටුනොත් ආත්ම දෘෂ්ටියට වැටලා මේ මේ ආධිනව තියෙනවා. මේ දෘෂ්ටි දෙකම නොඇති. එහෙම නැත්නම් මේ යෝග දෙකම නොඇති මධ්‍යම ප්‍රතිපදාදිගේ යන්න මේ දෘෂ්ටි දෙක පිළිබඳව යෝග දෙක පිළිබඳව පුදුමාකාර එළඹ සිටි අවබෝධයක් අවශ්‍ය කරයි. මේ තුනම දැක්ක කෙනා හුඟක් බේරිලා. එකම නම් දකින්නේ ඉතින් ඒ පුද්ගලයාට කිසිම බේරුමක් නැහැ දැකපු දේ හොඳ වුණත් නරක වුණත් ඒ ආධිනව විඳින්න සිද්ධ වෙනවා. අන්නේ විදිහට තමන් ඒ සතර සතිපට්ඨාන කියන මුලින් පටන් ගත්ත තැන ඉඳලා පත්‍ති බෝධිපාක්ෂික ධර්ම ගත කරමින් නිවන් කරමින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට එනකොට මේ සම්මා දිට්ඨිය කියන එකේ පුළුල් භාවයක් කොයි දේකට යොදා ගන්න පුළුවන් ගතියක් ඒ ඒ චිත්තක්ෂණයේ ඒක ඉදිරිපත් කරගන්න පුළුවන් ශක්තියක් කියන එක ඒක භාවනාවෙන්ම එහෙම නැත්නම් හොඳට ධර්ම කරුණු අහලා ඒ කල්පනා කළ ක්‍රියාවට නැංවීමෙන්ම ගත යුතුයි. එහෙම නැතුව මෙන්න මේකයි සම්මිය දෘෂ්ටිය කියලා දෙන්න දෙයක් නැහැ. සම්මිය දෘෂ්ටිය නම් මාත්‍රිචෝඩම සංසිද්ධියක මෙන්න මේක නොකල යුතු පැති දෙක මෙන්න ගමන් කල යුතු මැද පිළිවෙත කියලා තේරුම් ගන්න එක. ඒක නිසා සම්මා කියන වචනේ මෙතනදී තියෙන්නේ හරි කියන එක නෙවෙයි පළල් කියන අදහසයි ගන්න. පළල් දෘෂ්ටියක් අවශ්‍යයි. යමක් වෙච්ච ගමන් කවදාකවත් නරකයි විනිශ්චයකට එළෙමෙන්න ඒ මොකද ඒකේ පැතිකඩ තුනම දකින්නකම් අපි බොහෝම ඉවසිල්ලෙන් ගත කරන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් මේක තේරෙන භාෂාවට දානවා අරමුණක් මතුවෙච්චහම ඒ අරමුණේ මුල මැද අග වශයෙන් දකින්නේ. එහෙම නැත්නම් දකින්නකොටම මුල දකින්නකොටම ප්‍රතික්‍රියා කළොත් අපිට සිද්ධිය හරියට දැකගන්න බැරි නිසා පිළිසුදු මෝරට උත්තරයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අපි ගිය පාර සාකච්ඡා කළේ මේ කියන සම්මිය දෘෂ්ටියයි ඒක අපේ තේරවාදී විස්තර කරන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ මන අවබෝධය. දුක්ඛ සත්‍ය හතර ආකාරයකට සමුදය සත්‍ය හතර ආකාරයකට නිරෝධ සත්‍ය හතර ආකාරයකට මාර්ග සත්‍ය හතර ආකාරයකට විස්තර වෙනවා. මේ විස්තර කරන එකෙමොත් ඉතාමත් වැදගත් වෙන්නේ මේ දුක්ඛ සත්‍ය පිළිබඳ විස්තර, සමුදය සත්‍ය පිළිබඳ විස්තර තමයි. මොකද මේ දෙකෙන් තමයි අපි තැනකට ගෙනියන්නේ. අපේ වෙනසක් ඇති කරන්නේ. නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන එක ඒ සඳහා උපකාර වෙන ධර්ම දෙකක් විතරයි. ඒ නිසා දකින දකින දේ පෙළෙන සුළු බව, තවන සුළු බව. යෝගාවචරය ඉවසිල්ලෙන් දක ගන්නවා. මේක මේ ඍතු නිසාවත්, ආහාර නිසාවත්, කර්මය නිසාවත්, චිත්තේ නිසාවත් ආදී වශයෙන් මතු වුණාට කොයි එකෙන් මතු වුණත් ඒ මතු වෙන මතු වෙන හැම චිත්තක්ෂණයකම ඒකේ තියෙන පෙළෙන සුළු ගතියක් තියෙනවා. තවන සුළු ගතියක් තියෙනවා ආයි වල රත් කරන සුළු ගතියක් තියෙනවා නිතර මාරු වෙන ගතියක් තියෙනවා මෙන්න මේක දකින්න නම් මේක දෙතින් නමක් කියනවා දුක්ඛ සත්‍ය කියලා ඉතින් මේ මතුවෙන දේ දැක ගන්න තරම් ඉවසීමක් නැතුව මේ මතුවෙනකොට මේක පියාමන් තමන්ට නැතිකරන්න විනාශ කරන්න වගේ අදහස් ඇති වෙනවා නම් තමයි මේ ඊගාවට දක්වන මේ ව්‍යාපාද සංකල්ප අවිහිංසා සංකල්ප මතුවේ. ඒ විහිංසාවකින් තොරව, ව්‍යාපාදයකින් තොරව තමන් භාවනා කරගෙන යනකොට වේදනාවක් මතුවෙනවා. මේ වේදනාවත් පෙළෙන සුළු ගතියක් තියෙනවා මූල කර්මස්ථානයේ පෙරලලා. තවන සුළු ගතියක් තියෙනවා බලාගෙන ඉන්න බැරි තරම් ස්පාසු නැති ගතියක්. ඉතින් ඒක පුළුවන් තරම් ඉවසාගෙන ඒකේ පෙළෙන සුළු ගත ගතිය, තවන සුළු ගතිය හොඳට බලන් හිටියොත් මේ දුක මේ වේදනාව මේ දුක් වේදනාව නැති වේවා විනාශ වේවා ආදී වශයෙන් විහිංසා සංකල්ප පහළ වෙන්නේ ඒ මොකද මේ දුක් වේදනාව අනිවාර්යයෙන්ම අවබෝධ කළ යුත්තක් දුක් සත්‍ය පිළිබඳ හොඳ රෝග ලක්ෂණයක් ඉතින් රෝග ලක්ෂණ බලන්නේ නැතුව වේදකම් කරන්න යන්නේ නරකයි භාවනා කරගෙන ඉන්නකොට සද්ද ඇහෙනවා එතකොට සාමාන්‍ය ධ්‍යාන භාවනාවල්දී කියන්නේ පඨම ධ්‍යානත් සද්දෝ කාණ්ඨකෝ ප්‍රථම ධානය ලැබු කෙනෙකුට පවා මේ ශබ්දය කන හූරාරිනවා. අටුවක් වා. මහා අවුලක්. ඒක නිසා මේ ශබ්ද පිළිබඳව අපිට නුරුස්නා ගති පහළ වෙනවා. එතකොට හිංසක අදහස් පාන මේ කරන මනුස්සයාට දඬුවම් කරන්න ඕන. මේ කරන මනුස්සයාට හොඳක් වෙන්න එපා. ආදි වශයෙන් හිංසා අදහස් පහළ වෙනවා. ව්‍යාපාර අදහස් පහළ වෙනවා. තමන්ටම තමන් දෙස් දී ගන්න ඉතින් ඉඳී තියෙනවා. එච්චර මේ භාවනා කරන්නයි ඔක්කොම කල්ලිවලා මේ කෙනෙක් ඇවිල්ලා අනවශ්‍ය ශබ්ද කරනවා කිය. ඒ අදහස් පහළ වෙන්නේ මොකද? අර ශබ්ද පහළ වීම පිළ ඒකෙන් පෙළෙන ගතිය ඒකෙන් ඒ තවන ගතිය දිහා බැලිය යුතුයි. මේක දැකගත යුතුයි. මේක දුක්ඛ සත්‍ය නියෝජනයක් කියන සංකල්පේ නෑ. ඒකට හේතු වෙන දෘෂ්ටිය නෑ. ඒ තාකල් ඒ පුද්ගලයා සැලෙන, සැවෙන, කුප්පණ සුළු ගතියක් කෙනෙක් පාඩපත් වෙනවා. ඒ පුද්ගලයා මඳුරන්නේ ඒ යෝගාවතර මඳුරන්නේ මේක ඕන නම් ඉවසන්න පුළුවන්. ඉවසන්නේ නඩුනේ. ඉවසවනම් ඒකත් එක්ක ගැටීමක් නැහැ. මේකට වැඩක් කරගෙන යනකොට භාවනා ආරමුණක් මෙහෙ කරන යනකොට මූල කර්මස්ථාන හිතේ දාගෙන ඉන්නකොට සද්දය ඇවිල්ලා හුරනවා. වේදනාව තවනවා. නමුත් මේ පිළිල්ල ඒ ඇවිල්ලා හුරන ගතිය බලාගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා. යම් තාක් ඒ පෙළෙන සුළු ගතිය බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ තාකල් ඒ පෙළෙන සුළු ගතියම අපි පෙළෙන්නේ නැහැ. යම් තාක් ඒ තවන සුළු ගතිය දිහා බලන්න පුළුවන්කම තියෙනවා නම් පිටකෙනෙක දෙයක් වගේ. ඒ තාකල් අපි පැවෙන්නේ නැහැ. ඒ තාකල් අපි කිපෙන්නේ නැහැ. පැවුනොත් කිපුනොත් පෙළුනොත් තමයි අපි ඒකට වෛර අදහස් පාල කරන්නේ, හිංසා අදහස් පාල කරන්නේ. ව්‍යාපාද අදහස් පාල කරන්නේ. මේ තරමටම මේ தත්ත්වයට යනකොට යෝගාවචරයට අවශ්‍ය නම් ඒ සද්දේ පවතිද්දී මූල කර්මස්ථානේ බලන්න පුළුවන්. එනසම් සද්දේ පවතිද්දී සද්දේට නෝස්නා හිතවිලි පහළ වෙන හැටි බලන්න පුළුවන්. මේ දෙකම ගාක් පළල් දෘෂ්ටි. හොඳ ප්‍රවර්ත. හොඳ සංකල්ප. ආනි ඒකයි භාවනාව කියන්නේ. විශේෂයෙන්ම විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඕකයි. ඒ නිසා යෝගාවචරයට මේ බාධක ධර්ම ඉල්ලන්න තරම් ඒවට ආදරය කරන්න තරම් ඒවට කාම අදහස් ඇති කරගන්න තරම් කාම සුකල්ලිකාන් යෝගයට වැටිය යුතුත් නැහැ. ඒව නොවේවා නොපතන් කියන විදිහට ආත්ම ක්‍රමයකටපත් කරගන්න ආත්මේ ක්ලාන්ත කරගන්න ඕනෙත් නැහැ. මෙන්න මේ දෙක මැද ගමනක් කියනවා. ඒ මොකද්ද? මගේ මූල කර්මස්ථානේ මේකයි. එක්වානාපානෙ එහෙම නැත්නම් මේ සක්මනේ එහෙම නැත්නම් මේ මෑටි. එතකොට ආපු බාධාව මේ සද්දයයි. මම දැන් ඕන විකල්පයක් ගන්න ඕන මේ සද්දය ඇවිල්ලා මේ සියුම් අරමුණ තලන පෙළෙන හැටි දැක ගන්න පුළුවන්. එතකොට ඒ සඳහා තමන්ගේ හිතේ ඇතිවෙනා වූ පෙළෙන ගතිය, තවන ගතිය දකින්න පුළුවන්. ඒ කොච්චර දැක්කත් කවදාකවත් හිතේ කියලා තීමක්වත් දෘෂ්ටියේ පහ ඇද වැටීමක්වත් වෙන්නේ නැහැ. මේකට ප්‍රතික්‍රියා කරන්න හදනවා මේ ශබ්ද නොවේවා මට අරමුණුම පමණක්ම වේවා ආදි වශයෙන් දැඩි මත දැඩි දෘෂ්ටි ගත්තොත් විතරයි අපි මේ මෝල් ගහක් ගිල්ල වගේ හරස් වෙන්නේ. අන්නේ මහරස් වීම කවදාකවත් මේ විපස්සනා සම්මාදිට්ඨියට ගැලපෙන්නේ. අලල් බවක් පෙන්වන්නේ නැහැ. ඒ බුද්ධලයා තුනේ ඉතල එතකොට තියෙන්නේ කුපිත වෙනවා. නුරුස්නා ගතිය. යමක් ධර්ණ ගතියක් නෙවෙයි. ඒ දරණ ගතියක් නොකිපෙන ගතියක් නො මේ කුපිත නොවන ගතියක් ගන්න නිව දුක් නොකර්මාණු රූපවත් වෙනවා දුක සත්‍ය අවබෝධ කරගන්න අනිවාර්යයෙන් මේක ලැබිය යුතුයි කියන අන්‍ය දෘෂ්ටිය තියෙනවා එනිසා මේ සම්මා දිට්ඨියට පස්සේ සම්මා සංකප්පේ පෙන්ලා තියෙන්නේ ආනේ විදිහට ඉවසන සුළු ගතියක් පළල් දෘෂ්ටියක් ඇති කරගත්ත කෙනාට පස්සේ තමන්ගේ හිතට පහළ වෙන ඕනේ හිතවිල්ලක් ඕනේ චේතනාවක් වගේ දෙයක් දිහා ගන්නාම ධර්මයක් දිහා බලනවා වගේ බලන්න පුළුවන් ගැටයක්. එතකොට ඒ නාම ධර්මයට බෑ අපිව වසඟයට ගන්න. අපිව නොමගේ යොදවන්න බෑ. ඒ මොකද අපි දැක්කා. වැඩිකාරය වැඩිකාරය විදිහට දැක්කා. ආන්නේ දර්ශනය තමයි අපිට විශේෂයෙන්ම අවශ්‍ය කරන්නේ. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මොනම සංසිද්ධියක් සිද්ධ වුණත් ඒකට විකල්ප තුනක් තියෙනවා. ඒ විකල්ප තුනම දකින්න තාක්කයි. දිගටෝම යරමුණ තියෙනවනම් මධ්‍යස්ථ බලාගෙන එකයි තියෙන්නේ. ඒ ධර්මකවත් කල් දෙන්නේ නැතුව ඒ අරමුණ මහා ගෙවිලා යනවනම් ඉතින් වැඩි හොඳයි. සබ්බේ ආවා. මොනවාක්වත් බලා ගන්න ඕනේ නෑ සාධ්‍ය ඉක්මනට ගියා කියලා. මේ ගැන නඩුත් නෑ කතා කරන්න දෙයක් නෑ මූල කර්මස්ථාන ධානය එකයි තියෙන්නේ. යම් විදිහකට සාද්ද දිගට පවතිනවා නම් තමයි අපිට මෙන්න මේ විදිහට නියම සංකල්පය පහල කරගන්න ඕනේ. ඒකට ගැටෙන්නත් එපා, ඒක ආශා කරන්නත් එපා. මේ මත පහළ වෙන අදහස් ඒ ඒ විදිහට දැනගත්තොත් ඒ සාද්දේ ඇවිල්ලා අපිට හිංස කරන්න බැරි තත්යකටපත් වෙනවා. අපිට නැවත සෞඛ්‍ය සම්පන්නව මූල කර්මස්ථානට ය아가න්න පුළුවන් වෙනවා. හිතවිලි පිළිබඳවත් මෙච්චරයි. ඒ නිසා යෝගාවචරයා මේ නියම විපස්සනා සම්මා දෘෂ්ටි ඇති කරගත්තට පස්සේ ඒ පුද්ගලයාට මේ පරියංකේම විතරක් නෙවෙයි භාවනාව කියන්නේ. මූල කර්මස්ථානෙම විතරක් නෙවෙයි භාවනාව කියන්නේ. හැම තැනකදීම හරියට ඇතුළට ඇදගන්නේ පිටතට කිසිවක් නොදෙන වස්තුවක් බාටපත් වෙනවා. මෙතාපේ ගැන උගන්වනකොට කියනවා කෘෂ්ණ වස්තු කියලා මේ કૃෂ්ණ වස්තුවේ වටිනාකම තමයි ඕනම තාපයක් ආවොත් ඇතුළට අද ගන්නවා පිටතට දෙන්නේ. මේ මූල ධර්මයක් ඒ හිතාගත්ත සංකල්පයක්. අනිත් වගේ තමයි යෝගාවචරයාගේ මේ සම්මිය දෘෂ්ටියත් වෙච්ච හිත සියල්ලම උකහා ගන්නවා කිසිම විදිහකට ප්‍රතික්‍රියා කරන්නේ. ප්‍රතික්‍රියා කළොත් චේතනා ප්‍රතික්‍රියා කළොත් ප්‍රාර්ථනා ප්‍රතික්‍රියා කළොත් සංස්කාර ඒ ඔක්කොටම අනිගමන කර්ම රැස් වෙනවා මේක තමයි මම හරි ආසාවෙන් පාවිච්චි කරන්නේ අපන්නක ප්‍රතිපත්තිය කියන්නේ. කොයි දේ බාරගත්තත් නෙවෙයි Taman ඒකට හැඩවැඩ කිරීමක් හෝ ප්‍රතික්‍රියා කිරීමක් කරන්නේ දී ආව ආපු දේ බල්ලා ගියා. මේක Tamanගේ මත මත ආන්තර ඉදිරිපත් කරන්න අපි අනිවාර්යයෙන්ම බැඳිලා නැහැ. මේ විපස්සනා සම්මාදිටියට අපි ගරු කරන තාක්කල්. ඒක නිසා යෝගාවචරයට බුදුහාමුදුරන්ට වඩා මේ වෙලාවේ Taman මේ සීගිය සම්පූර්ණයෙන්ම දැක ගැනීම කියනා වූ ප්‍රායෝගික ඥානය බුදු කෙනෙක් වගේ උදව් කරනවා. කලින් හදාගත්ත කිසිම දෘෂ්ටියක් අවශ්‍ය කරන්නේ නැහැ. කිසිම සංකල්පයක් අවශ්‍ය කරන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ අරමුණට 100 100ක් සාදර වෙන එකයි. අරමුණ මූල කර්මස්ථානය වෙන්න පුළුවන්. තමන් බලාපොරොත්තු නොවුනා වූ හතරකාරයක් වෙන්න පුළුවන්. ඒ කරදරේ වුණත් කරදරයක් වෙන්නේ අරමුණක් එක්ක හැප්පෙන්න ගියොත් විතරයි. මූල කර්මස්ථානයේ වුණත් හැප්පෙන්න ගියොත් තමන්න කරදරයක් වෙනවා. ඒක නිසා මෙතෙන් යනකොට මේ සම්මා සංකප්පය පිළිබඳව පැහැදිලි වෙනසක්. ඒකට කියන හැබෑ වෙනසක්. යෝගාවචරය තුළ සිදුවිය යුතුයි. මේ ධර්ම දේශනාවකින් ධර්ම සාකච්ඡාවකින් සම්ප්‍රක්‍මචාරීන් වහන්සේලා සමග ඇසුරෙන් බලාපොරොත්තු වෙන්නේ අන්නේ එවැනි කුසල පක්ෂයට බර, සම්‍යක් පක්ෂයට බර, කුලුල් පක්ෂයට බර සංකල්ප කියලා කියන්නේ මේ නෝන්ජල්කමක්වත් බයකට කරබනින් එකක්වත් කැක්කුමක් නැතිකමක්වත් නෙවෙයි. අතට අනිකව දඟලන නලියන කට්ටියට වඩා කැක්කමක් මොකට තියෙන නිසා තමයි මොහොම මේවා පිළිබඳ කිසිම ප්‍රකාශනයක් නොකර සම්පූර්ණ සිද්ධිය දිහා බොහෝම උපේක්ෂාවෙන් බොහෝම ඉවසීමෙන් බොහෝම තිතික්ඛාවෙන් යුක්තව බලන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඒ මොකද මේ එවැනි සංකල්ප එවැනි අදහස උඩ පහළ වෙන්නේ අර කලින් කියා විදිහට චතුරාර්ය සත්‍ය පිළිබඳව දුක්ඛ සත්‍ය පිළිබඳව හොඳ දෘෂ්ටියක් තියෙනවා. අපි මේ සද්දේ අයින් කරලා ඊගාවට ගන්න චිත්තක්ෂණයක් මේ වගේම දුකක්. අපි මේ වේදනාවක් ආවට පස්සේ ඒ වේදනාව අයින් කරනවා. අයින් කරපු ගමන් ගිනි අඟුරක් වාමාත්‍ර දක්ක දන නිසා දකුණු අතට මාරු කරපුවාම වමතේ කුංචි සාන්තියක් එනවා. නමුත් ඒ ගෑවිච්ච ගමන් දකුණු අත දැවෙන්න පටන් ගන්නවා. නිසා ගිනි අඟුල තියෙන තාකල් වම වුණා වේවා දකුණු වුණා වේවා මාරු කළාට දිගටම දැරේ. ඒ වගේ තමයි අපි මේ දින ආණ්ඩුව නෙවෙයි අනික් ආණ්ඩුව අවයි කිව්වත් ඔය දුකමයි. ඉතින් එහෙමනම් මොකටද අපි මේ ඡන්දෙට ඔච්චර දීලා නැටන්නේ? ඉරියාපත මාරු කිරීමේදී ඔච්චර අපි දැඩි මාතවලට වැටිලා අපිට දෙස් දී ගනිමින් දඬුවම් කරමින් ඇයි කලබල සෑම ඉරියව්වකම අපට තියෙන්නේ මේ ඒකාකාරව පේන පෙළෙන සුළු ගතියයි ඒකාකාරව පේන තවන සුළු ගතියයි ඉතින් මේ තවන සුළු ගතියට පේන සුළු ගතියට ඒ ඇති හැටියෙම මුණ දෙන්න පුළුවන් නම් ඒ තරමටම අපට සම්‍යක් දෘෂ්ටිය තියෙනවා නම් අපිට අන් වෙන්න ඕනේ නැහැ විශේෂ තැනකට යන්න ඕනේ නැහැ විශේෂ ක්‍රමයක් තියෙන්න ඕනේ එන එන දෙයට ප්‍රසන්නව වර්තමානව මුලදී මේ ශක්තියක් ඇති කරගන්න පුළුවන් වෙන විදිහකට කියනවා නම් භාවනා කරනවා කියලා කරන දෙයක් නැත්තේ නෑ. කියන දේවල් කියන වෙන දේවල් කියන ආනේ වෙන දේවල් වලට නිකන් ඉඳගෙන මුණ දෙන්න පුළුවන් ශක්තිය. ප්‍රතික්‍රියා නොකර සිටීමේ ශක්තිය තමයි අපි දිගටම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් මේ වගේ වෙලාවල් වල අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ මේ මට්ටමට යන්න නම් අපි සතුන් මරනවා වාගේ බොහෝම ඕලාරික අනුන්ට හිංසා වෙන දේවල් අතහැරිය යුතුයි කියනවා අලුතින් කියන දෙයක් ඇත්තේ. ඒ වගේම අපිට වෙනත් අදහස් තියෙනවනේ. මෙන්න මෙව මෙව කරන්න ඕනේ, පින්කම් කරන්න ඕනේ, අරයට වඳින්න යන්න ඕනේ, මෙයාට වඳින්න යන්න ඕනේ, අර ගමන මේ ගමන කියලා. ඉතින් එහෙම කෙනෙකුට අර තියෙන විදිහේ සම්‍යක් දෘෂ්ටියක්, සම්‍යක් සංකල්පයක් පහළ වෙන්න විවේකයක් ඇත්තේ නැහැ. තාම කය විවේකයක් හම්බෙච්චාම තැම්පත් කරගෙන ඉඳ දන්නේ නැත්නම් තමගේ වචනය හික්මගෙන නිස්සබ්ද වීමේ ශක්තිය නැත්නම් ඒ පුද්ගලයාට අර හිතේ විසද්දතාවයක් ගන්නවා. ඒක නිසා මේ චතුරාර්ය සත්‍යයේ අවසාන සත්‍යයට එනකොට සතර සතිපට්ඨානේ අවසාන ධර්මානුපස්සනාවට එනකොට අර මූලික දේවල් කතා නොකර ඉන්නේ ඒව පිළිබඳව දන්නවා ඒව පිළිබඳව මූලික හැසිරීමක් හංගීමක් දැන් තියෙනවා කියන අදහසෙන් මිස ඒව පුංචි නිසා නෙවෙයි. ඒ නිසා යෝගාවචරය මෙතෙන් දෙනකොට තවමත් කය එක තැනක තැම්පත් කරගෙන විශේෂයෙන්ම නිස්සද්දතාව විවේකයේ හම්බ වෙච්චලාදී කයේ තැම්පත්කමක් ඇති කරගන්න දාන්නේ නැත්නම් දකින් දකින් එකනත් කතා කර කර වචනීය පිළිබඳව නිස්සද්ද භාවයේ දන්නේ නැත්නම් ඒ මනුස්සයාගේ භාවනාවේ වර්ධනයක් ඕක වෙතත් ඒ මනුස්සයා නිසා අනික් අයට භාවනා කරගන්නත් බැහැ. එතකොට අකුසල කර්ම රැස් කරන මට වල වැඩේ. මෙතන තියෙන්නේ කොච්චර නරක අකුසල වාතාවරණයක් ආවත් නිස්සද්ද ප්‍රතිපත්තිය තුලින් කය කුප්පගන්නේ නැතුව වචනය කුප්පගන්නේ නැතුව හිත කුප්පගන්නේ නැතුව පුළුවන් තරම් ඉවසිල්ලෙන් මේක දිහා බලන්න ගැතියි. ඒ නිසා මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන වචන දෙක විපස්සනා යෝගාවචරයට අත් නැහැර වැඩ ගන්න වෙනවා. බිම තියන්න වෙලාවක් හම් වෙන්නේ අවදීන් ඉන්න තාක්කල්. ඒ මොකද ඒ තාක්කල් මේ සම්මාදිට්ඨිය වෙනුවට මිච්ඡාදිට්ඨිය අපතුල ක්‍රියාත්මක වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා ඒක වළක්වන්න ඕ ඒකට උදව් කරන්න වෙන බාහිර කෙනෙක් නැහැ සම්මා සංකල්ප වෙනුවට මිත්‍යා සංකල්ප කොච්චර දෝ ක්‍රියාත්මක වෙන්නත් පුළුවන් ක්‍රියාත්මක වෙලා අපි ඒක සාධාරණීකරණය කරන්න හිතගෙන නිදහසට කාරණා කියන කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා නමුත් මේ කාලයෙන් වෙන්නේ කාලේනාස්ති වීමක් සහ තමන් තමන් රවටා ගැනීමක් ඒක නිසායි සරුවචන් වහන්සේ මෙන්න මේ විදිහට සම්‍යක් දෘෂ්ටිය කියලා මිත්‍යා දෘෂ්ටිය බදා නොගැනීම පිළිබඳ සම්‍යක් සංකල්පය කියලා හිතාන මිත්‍යා සංකල්පේ බදා නොගැන ගැනීම පිළිබඳ යෝගාවචරගේ හිත ඇලවීමට මූල කර්මස්ථානයක් දීලා මොකද මේ මූල කර්මස්ථානයේ කිසිම දෘෂ්ටි ඇති කරනකෝ සංකල්ප ඇති කරන එකක් තමයි බොහෝම අධ්‍යස්ත දෙයක්. අන්නේ එහි වැඩි වේලාවක් ගත කරනකොට ඒ දෘෂ්ටි විශේෂයෙන්ම මිත්‍යා දෘෂ්ටි, පාප දෘෂ්ටි වලට අවශ්‍යතාවයක් නැහැ භාවනාවේදී. පාප සංකල්පනාවට අවශ්‍යතාවයක් නැහැ භාවනාවේදී. සංකල්පේ විය යුත්තේ මේ අරමුණත් එක්ක මූල කර්මස්ථානත් එක්ක බොහෝ වෙලා ගත කිරීමයි. ඒ වගේ මූල කර්මත්‍යය පිළිබඳ කිසිම දෘෂ්ටියක් අල්ලතෝ තිබීම අවශ්‍ය කරන්නේ. අවශ්‍ය කරලා තියෙන්නේ මූල කර්මස්ථානය පිළිබඳ ඇත්ත ඇති ඇති දැක ගැනීමට තියෙන කැමැත්ත විතරයි. මේකේ යථා ස්වභාවය. තියෙන හැකීම මට දකින්න ලැබේවා කියන දාත විතරයි. මට මේ තාලෙට දකින්න ලැබේවා, ඒ තාලෙට දකින්න ලැබේවා කිය මම දන්නේ මේ සතිපට්ඨාන සුත්ති කිසිම තැනක අනිත්‍ය වශයෙන් බලන්න කියලාවත් නැහැ. දුක කියලා බලන්න කියලාත් නැහැ. අනාත්ම කියලා බලන්න කියලාත් නැහැ. කියලා දෙන්නේ අරමුණ අරමුණ හැටිය බලන්න. බලනකොට සම්‍යක් දෘෂ්ටිය කියලා මිත්‍යා දෘෂ්ටිය ඇවිල්ලා හොල්මන් කරන්නේ නැත්නම් සම්‍යක් සංකල්පය කියලා මිත්‍යා සංකල්පය හොල්මන් කරන්නේ නැත්නම් ඇත්ත ඇති ඇතිද දකින්නකොට අනිත්‍යභාවය වැටහෙයි. දුක්ඛ ස්වභාවය වැටහෙයි. අනාත්ම ස්වභාවය වැටහෙයි. එහෙම නැතු මේ අරමුණ අනිත්‍ය වශයෙන් බලන්න දුක වශයෙන් බලන්න අනාත්ම වශයෙන් බලන්න කිව්ව ඒකත් මිත්‍යා දෘෂ්ටියක් වෙන්නේ කියනවා. මොකද ඒකත් දෘෂ්ටියක්. අවශ්‍ය කරලා තියෙන විපස්සනාවේ මූල පරමාර්ථ තේරුම් ගන්නයි මොකද්ද පරමාර්ථ වීර්යයේ මේ යථාභූත ඥානය ඇත්ත ඇති හැටියෙන් දැක ගැනීම. ඒකට ආධාරක වශයෙන් තමයි කියන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව හොඳ වැටහීමක් ඇති කරගන්න මතු වෙන තාක් මතු වෙන්නේ දුකමයි. නැති වෙන තාක් නැති වෙන්නේ දුකමයි. ඒක නිසා අර දුක වෙනුවට මේ දුක හොයන්න යනවා කියලා කියන්නේ එක මොහොදු රැල්ලක ඉඳලා තව මොහොදු රැල්ලකට යනවා තෙතමනේ හොයාගෙන. කොයි මොහොදු රැල්ලේ තියෙන තෙත තමයි. කෝකේ තියෙන වතුර තමයි වතුරේ තියෙන තෙත ගතිය තමයි නිසා මොහොදු රැල්ල මාරු කරයි කියලා කිසිසේත්ම තෙතමනේ වෙනසක් නැහැ. ඒ නිසා මේ වර්තමාන මොහොතේ පරමාර්ථ සත්‍ය අවබෝධ කරගන්න අවශ්‍ය කර තරම් දුක ඇති වෙන්න තියෙනවා. ඊගායන චිත්තක්ෂණයක අඩුයි කියලා හෝ වැඩි කියලා එකක් ඇත්තේ නැහැ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මෙන්න මේ එළඹ සිටි වර්තමාන මොහොතට සාදර වෙන එක. මේක තමයි කියන්න පුළුවන්නේ සම්‍යක් දෘෂ්ටි කියලා. මේක තමයි කියන්න පුළුවන්නේ සම්‍යක් සංකල්පය කියලා. මේකටයි කියන්න පුළුවන් වෙන්නේ මධ්‍ය ප්‍රතිපදාව. වර්තමාන මොහොත මොනම ක්‍රමයකින් හෝ අපි ප්‍රතික්ෂේප කරන තාක්කල් සම්‍යක් දෘෂ්ටි කියලා මිත්‍යා දෘෂ්ටි ක්‍රියාත්මක වෙනවා. සම්‍යක් සංකල්පය කියලා මිත්‍යා සංකල්ප ක්‍රියාත්මක වෙනවා. නිසා යෝගාවචරය නිකන් දහනකට සමවැදුනා වගේ ආවේශ වුණා වගේ බැඳ ගන්නවා මේ සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් සංකල්පය එනකොට කියන්න කරන්න දෙයක් ඇත්තේ නෑ උඩ බලලත් මදිතා ඒ තරම විදර්ශනාවක් ඒ තරම විශේෂ පස්සනාවක් විපස්සනාවක් හිත වෙන්න පටන් ගන්නවා කොච්චර බැලුවත් වර්තමාන මොහොතේ තව තියෙන ධර්මතා තේරුම් ගන්න. ඒ මොකද මෙතුවා කල් අපි කරලා තියෙන්නේ මේ වර්තමාන මොහොතත් එක්ක හැප්පෙන්න හදන එක. වර්තමාන මොහොත පිළි නොගැනීමමයි. වර්තමාන මොහොත විවේචනය කිරීමමයි. මේක නෙවෙයි අරක හොඳයි. වැට ඇතුලේ කකා ඉන්න දිනට පේන්නේ වැට එළිය පැත්ත නම් තනකොළ ටික ෂෝක් මේ වැට කඩාගෙන යන්න විදියක් නැතිකමයි ප්‍රශ්නේ තියෙන්නේ. ආනේ සංකල්පයේ තියෙන තාකල් අපි පු탁 පු탁 හැමදාම මේ පළල් වෙන පු탁 භාවයට යනවා. ඒදී ඇත්ම ඇති වෙලා තියෙන මත වෙලා තියෙන ඉදිරිපත් වෙලා තියෙන සංකල්පේ ඉදිරිපත් වෙලා තියෙන ආරමුණේ ඉදිරිපත් වෙලා තියෙන සංස්කාර කොටසේ පූර්ණත්වයකට සතුටකට ඒකට මධ්‍යම මධ්‍යස්ථවයකට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයටපත් වුණාට පස්සේ ඒකද කියනවා තදංග නිබ්බුතිය කියලා. ඒ චිත්තක්ෂණේ නිවන තමයි. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඒ නිසා අත වටේ කරකවලා නහය අල්ලන්න උත්සාහ කරනවට වඩා කෙලින්ම නහය අල්ලන්න පුළුවන් ක්‍රමයක් මේ මාර්ග සත්‍ය විතරයි. අපි විහිං තමයි මේක මේ සංකීර්ණ කරගන්නේ ඔය කියන තරම් සත්‍ය සරල වෙන්න බෑ ඒක මොකක් හරි මේකේ සංකීර්ණය සංග මේ සමීකරණයක් තියෙන්න ඕනේ කියලා ඉතින් කල්පනා කරනවා මේ කල්පනා කරන පුද්ගලයා දෙකට වෙච්ච පුද්ගලයේ එකලස් වෙච්ච පුද්ගලයෙක් නෙවෙයි නිසා ඒ පුද්ගලයාගේ ඉවසීමේ ශක්තිය දා අරමුණට මත්‍යත්ව බලා සිටීමේ ශක්තිය බොහෝම විකෘත්‍ය විසමයි ආනේ විසභාවේ නැති වෙන්න කල්ලාතු මතක තියාගන්න ඕනේ ගිය චිත්තක්ෂණයයි මේ පවතින චිත්තක්ෂණයයි මතු චිත්තක්ෂණයයි කියලා අපි කාලානුරූපව හිතනවනම් තුනේම ඒකාකාරව දුක්ඛ සත්‍යය තියෙනවා. ඔය තුනම ඉක්මන් හදන තාකල් 100 100ක්ම සමුදේ ඔකේ හිටිනවා. වර්තමාන මොහොතට සාදර වෙච්ච ගමන් ඒක නල්ල බදා ගන්න හදන සාදරකමක් නෙමෙයි නැත්නම් තෘෂ්ණාවට බර වෙන සාදරකමක් නෙමෙයි සත්‍ය පවතින වර්තමාන මොහොතේමයි කියලා කල්පනා කරපු ගමන් ඒකය තවත් ඒ වගේ චිත්තක්ෂණ ඇති කිරීම සඳහා ව්‍යාපාර කිරීමක් හෝ තෘෂ්ණාව නැති වෙනවා. මම නැවතත් මතක් කරනවා මේ විදිහට තේරුම් ගන්නෙ හෝ තේරුම් තේරුම් කරලා දෙනකොට වටහා ගන්නෙ ওই කියන විදිහට විපස්සනා සම්මාදිට්ඨිය කියන ක්‍රමයෙන් බලන කෙනාට පමණයි. අනික අතන්නේ මේ කතාව තුළ විශාල ප්‍රශ්න රාශියක් මතුවේ. ඒ මොකද සර්වඥාන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට මිත්‍යාදිට්ඨික අසප බික්ක වේ පුද්ගලස්ස කියලා මිත්‍යා දෘෂ්ටිය සහිත පුද්ගලයා යම් කාය කර්මයක් වචී කර්මයක් මනස් කර්මයක් කරනවා නම් ඒ සියල්ලම ඔබේ දුක පිණිස පීඩනවා අනිත්‍යය අකණ්ඩාය අමනාපාය දුක්ඛාය දුක්ඛස්ස සංවත්තති කියලායි මොකද මේ පුද්ගලයා මූලික தත්ත්වය තේරුම් ගත්තේ නැතුව එන සෑම දෙයක් එකම ගැටෙන නිසා පහළ වෙන තාක් සංකල්ප වැරදි සංකල්ප ඒක නිසා ඔබේ යාච වේදනා යාච පත්තනා යෝජ සංකප්පෝ ආදි වශයෙන් ප්‍රාර්ථනා චේතනා සංකල්ප සියල්ලම ඔහුගේ දුක පිණිසපි. ඒ මුදල මේ වෙනකොටත් ඇත්තටම බණ භාවනා කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කැමති බොහෝම වීර්යයෙන් භාවනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ සම්මියක් දෘෂ්ටිය සාදා ගන්න නැති තාකල් ඔහු කරන සෑම ක්‍රියාවක්ම උඩ දුක පිණිසයි. ඉතින් මේක අපි භාවනා කරන යෝගාවචරයක් වශයෙන් විපස්සනා භාවනා කරන යෝගාවචරයක් වශයෙන් ථේරවාද අපේ උපදේශ පන්ති කරනවා අපි කල්පනා කරන්නේ අපේ මූල කර්මස්ථානයේ ඉදිරිපත් වෙච්ච වෙලාවක අපිට තියෙන්නේ මේ මූල කර්මස්ථානය පිළිබඳ ඉතාමත්ම සමීප පූර්ණත්වයට යන විදිහේ දර්ශනයක් ඇති කරගන්න එක පමණයි. මේ මූල කර්මස්ථානයේ කවදාකවත් ඒක පමණක් පැතියක තියලා, තටුවක තියලා, පන්දේසියක තියලා අපිට පූජා කරන්නේ නෑ. নানা ප්‍රකාර බාධක නීවරණ අතරමැද තමයි මේක පවතින්නේ. ඒ නිසා අපි මේ මතුවෙනා වූ නීවරණත් එක්ක ගැටෙනවයි කියන්නේ කියත් අපි මූල කර්මස්ථානයේ වෙනුවේ වැරදියට ප්‍රතිපිලිපත්ත වෙනවා. අපිට කරන්න තියෙන්නේ කොච්චර බාධක ධර්ම කරදර තිබුණත් මූල කර්මස්ථානයේමයි කරන යෝගාවචරයක් වශයෙන් විපස්සනා භාවනා කරන යෝගාවචරයක් වශයෙන් තේරවාද අපේ උපදේශ පන්ති කරනවා අපි කල්පනා කරන්නේ අපේ මූල කර්මස්ථානයේ ඉදිරිපත් වෙච්ච වෙලාවක අපිට තියෙන්නේ මේ මූල කර්මස්ථානයේ පිළිබඳ ඊ타ත්ම සමීප පූර්ණත්වයට යන විදිහේ දර්ශනයක් ඇති කරගන්න එක පමණයි. මේ මූල කර්මස්ථානයේ කවදාකවත් ඒක පමණක් සැටියක තියලා, තටුවක තියලා, පන්දේසියක තියලා අපිට පූජා කරන්නේ නෙමෙයි. নানা ආකාර බාධක නීවරණ අතරමැද තමයි මේක පවතින්නේ. ඒ නිසා අපි මේ මතුවෙනා වූ නීවරණත් එක්ක ගැටෙනවයි කියන්නේ කියත් අපි මූල කර්මස්ථානය වෙනුවෙන් වැරදියට ප්‍රතිපිලිපත්ත වෙනවා. අපිට කරන්න තියෙන්නේ කොච්චර බාධක ධර්ම කරදර තිබුණත් මූල කර්මස්ථානයේමයි සරණේ මූල කර්මස්ථානයේමයි පිහිට කිය ඒක පිළි ඒක පිළිබඳව සම්පූර්ණ ජීවා දමන අදහසෙන් දිගට බලන්න එක. එතකොට කවදාකවත් අර කියන විදිහේ මිත්‍යා සංකල්ප එහෙම නැත්නම් අව්‍යාපාද, අවිහිංසා, මෙක්ඛම්ම කියන සංකල්ප ඇර කාම, ව්‍යාපාද, විහිංසා සංකල්ප පහළ වෙනවා. ඒ නිසා අඳුම තරමින් මූල කර්මස්ථානයේට අපි හිත දාගෙන මූල කර්මස්ථාන වෙනුවේ එලෙබසිටි 100 තියෙන තාක්කල් අනුසය ධර්මයකටවත් පැන නගින්න ඉඩක් නැහැ. සංකල්ප මට්ටමින්වත් කෙලෙසක් පාළ වෙන්න ඉඩක් නැහැ. අපි එක තත්පරයක මෙන්න මේ විදිහට මූල කර්මස්ථානෙට ඍජුව මූල දාගෙන ඉන්නවා නම් ඒ තත්පරය තුල අනුසය කෙලෙසුත් කැපෙනවා. එතකොට අපි කාය දුස්ත්‍ය වචී දුස්ත්‍ය කරනවා කියන විදිහට හෝ සීලේ කැඩීමක් නැහැ. නීවර ධර්මයක් මතුවෙලා අපි රණ්ඩු කරමින් ඉන්නවා හෝ නිදි කිරමින් ඉන්නවා කියන දෙයක්වත් නැහැ. අඩුම ධර්මයෙන් ඒකට හේතු වෙන්නා වූ මේ කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකල්පලුත් නැහැ. ඒ නිසා මූල කර්මස්ථානයේ මූල දීගෙන ඉන්න එක චිත්තක්ෂණයක් තියෙනවා නම් එක තප්පරයකට ඒ තප්පරය තුල අපි නිවන කියන්නේ මෙන්න මේකයි. නියම දෘෂ්ටි කියන්නේ මේකයි. නියම පළල් සංකල්පය කියන්නේ මේකයි කියන එකට කවදාකවත් නැති විදිහට සමවදින. ඉතින් අපි මෙවැනි විනාඩියක් ගත කළොත් මේ වගේ චිත්තක්ෂණ 60ක් අපි මුක්ති විඳිනවා. අපි විනාඩි 5ක් හිටියොත් අවස්ථා 300ක් මුක්ති මෙන්න මේ විදිහට දිගට දිගට දිගට දිගට අපිට වැඩි වේලාවක් මූල කර්මස්ථානයේම ගත කරන්න පුළුවන් නම් ඒ සියලු බුදුරයන් වහන්සේලා විසින් දේශනා කරන ලද අර සබ්බ පාපස්සා කරණං කියන කතර වැඩ. කිසිම අකුසලයක් අඩුම ධර්මයේ කියනොන මේ අනුසය මට්ටමකින්වත් අපේ හිත කෙලසෙන්නේ. මෙන්න මේකටමයි අනිත් පැත්තෙන් කියන්නේ කුසල අසුභ සම්පදා කියලා. මේට අමතරව කළ යුතු තව කුසලයක් මේක මේ පැත්තක තියලා ගිහින් ඉවල අපි දන් දිය යුතුයි සිල් රැකිය යුතුයි වන්දනා මාන කර යුතුයි වන්දනා ගමන් යා යුතුයි කිය කවදාකවත් මේ ශාසනය පෙන්වන්න පුළුවන් කමක් නැහැ. කොටින්ම කියනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගය තුල කිසිම තැනක පූජා විදියක් සඳහන් වෙන්නේ මොනම පූජාවක්වත් නැහැ. කළ යුතු උත්තරම පූජාව තමයි මේ වර්තමාන මොහොතට එළඹව ගත කිරීමක පරියන්කය වෙන්න පුළුවන්. සක්මනේ වම දකුණු වශයෙන් මෙනෙහි කරනවා වෙන්න පුළුවන්. කරන කියන වෙන ක්‍රියාවකදී අදින්දා කටයුතු වලදී එළඹ සිටි ගත කරනවා වෙන්න පුළුවන්. මේ ඉන්න තාක්කල් මේ සංකල්ප වලින් අපි ප්‍රධාන වශයෙන් වැළකීලා ඉන්නවා. විනා විදියට කියනවනම් සම්මා සංකල්පයට වැඩ. ඉතින් මේකටපත් වෙන්න පහසුකම් ඔක්කොම තියෙනවා. නමුත් අපේ හිත කොච්චරද මේකට වැඩි අර කොණ්ඩයි ඒකට වැඩි මේ කොණ්ඩයි ආදී වශයෙන් මේ ගණන් කරන ක්‍රමේ නිසා මනින කිරණ ක්‍රම නිසා අර පෘ탁 භාවයේ නිසා අපි කරන්නේ අපෙත් ඒ චිත්තක්ෂණේ නාස්ති කරගන්න ගමන් අනුන්ගේ චිත්තක්ෂණත් නාස්ති වෙන විදිහට තව කෙනෙකුත් මේකට පටලවා ගන්න. ඒක නිසා යමක් කරනවා කියලා කියන්නේ අකුසලයක් කරනවා කියන එකයි. යමක් කියනවා කියලා කියන්නේ බොරුවක් හරි නැත්නම් වචේ දුස්චර්යයක් කියනවා කියන එක. ඒ තරමටම තේරෙනවා කරන හරියක් මේකේ දුක්ඛ සත්‍යමයි කියන්නේ. නමුත් සර්වචනාදී දේශනා කරනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇත්ත සංස්කාර ධර්මයක්. නමුත් අඩුම සංස්කාර ස්වરૂපයත් ආව සංස්කාර ධර්මයේ වශයෙන් සර්වඥාන්සේ පෙන්වන්නේ තමන් වහන්සේ විසින් මේ සොයා දැනගන්නා ලද මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් සඳහන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික ඒක නිසා අපි ගොරෝසු ගොරෝසු දේවල් මේ මධ්‍යම ප්‍රතිපදාව දැන ගැනීම තුලින් සියුම් සියුම් දේවල් මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කිරීම සිද්ධ වෙනවා. ඒක හොඳට තේරෙනවා ආනාපානය කරනකොට මුලින් මුලින් හොඳට ඇතුල් වීමේ හුස්පරල පිටවීමේ හුස්පරල කියන තරමට යන කම්ම කළු සුදු ભેදේ හුස්මේ ගමන හැපෙන තැන සාපේක්ෂව හෝ හුස්ම රැල්ලට සාපේක්ෂව වැඩේ. භාවනාව හරිනම් එnde ende ende ende මේ වසියුම් වෙන්න පටන් ගන්නවා කොච්චර සියුම් වෙනවද කියනවනම් ඇතුල් වෙන එකෙන් පිට වෙන එක දැක ගන්න බැරි තරම් සියුම් වෙනවා නමුත් යෝගාචර හොඳට කාරණා පැහැදිලි කළ දුන්නොත් ඒ හුස්ම නතර වීමක් නෙවෙයි ඒකේ වෙන්නේ ඇතුළේ පිටීම දෙක අතර වෙනස පොඩ්ඩක් බොඳ වෙන එකයි ඒ දෙක අතර තියෙන මායම් මරියාදාවල් කඩලා යන එකයි ඒ වගේම තමයි බිම්බීම ඇකිලිම ගන්නකොට මතක් කරනවා පටන් ගන්නකොට මේ පිම්බීම සහ හැකිලිම අතර හොඳ පැහැදිලි වෙනසක් තියෙනවා. මෙන්න මේ වෙලාවේදී පුළුවන් තරම් මේ දෙකේ ලක්ෂණ කියන සතහන් ආකාර දැක බලන්න. කොච්චර පරණ යෝගාවචරයකට වුණත් කොච්චර දක්ෂයකට වුණත් මෙන්න මේ මූල ආරම්භයේදී එකට පුළුවන් තරම් සාදර වෙලා විතර බලා ගැනීම ලুকু විචිත්‍ර භාවයක් ඇති කර දෙන භාවනාවක්. ඒ වාගේම බොහෝම ඉක්මනට මෙව්වා සිව් භාවයටපත් වෙනකොට යෝගාචර ලොකු සතුටක් ඇති වෙනවා. පුළුවන් වෙලාදී මම ඔක්කොම තොරතුරු ටික ගත්තා. දැන් කාලානුරූපව සාපේක්ෂව මේක එnde ente ente සිව් වෙන බව වැටහෙනවා. නමුත් සිව් වුණා මිස අරමුණ නැති වුණා නෙවෙයි. හිත නන්නත්තර වෙන්න දෙයක් නැහැ. මේ සමාකාරව පේන ඇතුළේම පිටවීම හෝ පිම්බීම හැකිලිම හෝ දිහා බලානින්ට නම් යෝගාවචර දැනගන්න ඕනේ ගොරෝසු දෙයක් සියුම් දෙයක් මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කිරීම. මේක තමයි ශාසනයේ පවතින්නේ. මොකද ගොරෝසු සංස්කාරයන් අපි සියුම් සංස්කාර මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ගොරෝසු සංකල්පනා සියුම් සංකල්පනා මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. මේන්න මේ වැඩපිළිවෙල දිගට දිගට යනකොට ඉස්සරලාම Taman තුල මේ වාගේ අදට වැඩිය ඊට වැඩිය අද උදේට වැඩිය දවල් වෙනකොට එnte ente ente ඉන්න සිවුම් භාගයට යනවද කියන එක ඉස්සල්ලාම දැනගන්න යෝගාවචරය. මේක දැනගන්නකොට ඒ තුල හිත කුල්මත් වෙන ගතියක් තියෙනවනම් පිරිසුදු භාවයකට, නිස්සද්ද භාවයකට, සීතල භාවයකට යන බව දැක දැක දන දන කුල්මත් වෙන භාවයකට තියෙනවනම් අන්න කියන්න පුළුවන් යමකම තේරෙන මිනිස්සෙක් නැත්නම් භාවනා ඉදිරිය ගැන හොඳට තමන්ටම වග කියා ගන්න පුළුවන් කෙනෙක් කියලා. මෙන්න මේ සීතල වෙනකොට, ශාන්ත වෙනකොට, පිරිසිදු වෙනකොට මේක අවස්තන්න උත්සාහ කරනවා නම් එහෙම නැත්නම් පාළු වෙනවා, කොන් වෙනවා, තනි වෙනවා වගේ විවිධාකාර විදිහට වටපිට බලන් උත්සාහ කළොත් මේක තමයි අපි කියන්නේ මේ දෘෂ්ටියේ සහ සංකල්පවල තියෙන වරද. ඒ දෘෂ්ටි, ඒ සංකල්පෙන් තෙන් තෙන් නිවිගෙන නිවිගෙන නිවිගෙන යනකොට ඒකට අනුග්‍රහ කරනවා වෙනුවට නයි පිඹින්න වාගේ හුස්ම ගන්න ආයේ කුම්බන්න පටන් අරගත්තොත් එහෙම නැත්නම් මේක පාළුයි සීතලයි කියලා නිින්දට වැටෙන්න පටන් ගත්තොත් ඔන්න අන්ත දෙක තේරුම් ගන්න. සීතල වේගෙනොට හිත කුලප් වෙනවා නම් සැක පහල කරනවා නම් අන්නේ භයානක විදියට අත් අත් ක්‍රම දෙයට. එහෙම නැතුව දැන් කරන්න දෙයක් නැහැ දැන් ඉතින් ඔක්කොම සීතලයි හරි වැඩක් නැහැ ගන්න දෙයක් නැහැ කියලා දැන් හිත නිින්දට වැටෙනවා නම් ඉතින් අර සරුවචනන්ද විජේ සූත්‍රය අහුවා වගේ කියන්න වෙනවා මේ උලකින් වැරලා ඉන්න ඇනගෙන ඇනිලා ඉන්න උඹට මොන මරණිවිද ඉතින් මේ දෙක තියෙන වෙලාවේදී එහෙම නැත්නම් මේ ඕනෑමට වැඩිය සීතල වේනට හිත කුලප්පු කරගන්න හෝ නැත්නම් හිත නින්දර වට ගන්නව නම් ඉතින් ඒ බුද්ධයාට කාගේ පිටක්ද කවුද ඉන්නේ පිටිපස්සේ කෙවිතක් තියාගෙන එලවන්න නමුත් ඒ බුද්ධයාට කෙවිත අතට දෙන්න පුළුවන් මෙන්න මේ දෙක තමයි අන්ත දෙක තමන් කෙලෙස් සහිත පුද්ගලයෙක් නම් ඝන සංගණිකාට පුරුදු වෙච්ච කෙනෙක් නම් කය නිස්සද්ද කරගන්න දන්නේ නැති කෙනෙක් නම් වචනේ නිස්සද්ද කරන්න දන්නේ නැති කෙනෙක් නම් මේ නිවිගෙන යනකොට මහා පාළු ගතියක් කොන් වෙච්ච ගතියක් අතපල්ලේ වැටිච්ච ගතියක් රහෙන් තල්ලු වෙච්ච ගතියක් දැනෙන. ඉතින් මේ පුද්ගලයාට නැගිටලා යන්න ඉඩ. හිත ඇවිස්සෙනවා සලු කතා දාලා නැගිටිනවා. එහෙම නැත්නම් මේක විශාල මේ සීලමේ වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥාමේ වශයෙන් නැත්නම් වීතික්‍රම කෙලෙස් වශයෙන් පරිඋත්ථාන කෙලෙස් වශයෙන් අනුසය කෙලෙස් වශයෙන් සංසිඳීමක් මේක බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා අගය කළ දෙයක් මගේ සංසාරෙත් මෙතෙක් කල නොවිච්ච දෙයක් මේ වෙලාවේ නින්දට වැටුනොත් ඒ තරම් හානියක් මට ඇත්තේ නෑ කියලා සංවේග පහල කරගන්න ඒ පුද්ගලයාට පුළුවන් නම් ඒක තමයි ඒකේ විතර වෙන්නේ. අපි මේකට දීලා තියෙන අතර දෙන උපකරණය තමයි මෙනෙහි කිරීම. මෙනෙහි කිරීම කරන්න එපා අර සාන්ත වෙල හිත ඇවිසෙන මට්ටමට අනවශ්‍ය ගෙනේ කිලෝ කරානත් හොඳ නැහැ. ඒ වගේම මට උදේට සමාධිය නම් මෙනෙහි කිරුව සමාධිය නැති වෙයි. ඒ නිසා මෙනෙහි කිරීම නතර කරලා නිකම්ම නිකන් ඉමු. අන්න වගේ මාන සංකල්පනා පහළ වෙනකොට මෙනෙහි කිරීම නතර කරගන්න නින්දර. ඒ නිසා මෙනෙහි කිරීම සාකල්යෙම 100 නතර කළ යුතුත් මේ දෙක අතරමැද මධ්‍ය ප්‍රතිපදාට ගැළපෙන මොකද්ද මෙනෙහි කිරීම? මොකද්ද මේ මානසිකාරය යෙදවිල කියන එක යෝගාවචරය තමන්ම භාවනා කරලා තේරුම් ගන්න ඕනේ. මේකයි කියන්නේ මේ භාවනාවේ වැදගත්ම දේ තමයි දිනචර්යාව. මේ නිසාරණේ හදලා තියෙන දිනචර්යාව අපවත් වෙච්ච ලොකු සංසඳහන් කරලා තියෙනවා. මේ භාවනා නොකරන කටළු කතා කරන එක එක්කනාගේ මතවලට කොහොමලක්වත් වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඒ මොකද මේක ප්‍රශස්ත දෙයක්. නමුත් භාවනා කරන හැම කෙනාම කියනවා මට මේ වෙලාවට වැඩිය අර ඉඳගෙන ඉන්න තියෙන වෙලාව ඉඳගෙන ඉන්න තියෙනවා නම් ෂෝක් එකට භාවනා කරලා. ඉඳගෙන ඉන්න වෙලාව හරිනේ. ඒ නිසා හැමෝටම ඕනේ මේක සංස්කරණය කරන්න. ඒක නම් ප්‍රශ්නයක් නෑ. නමුත් සංස්කරණය කරන්න ඕනේ අර වඩා ගොරෝසු දේ තව තවත් සියුම් දෙයකින් ප්‍රතිස්ථාපනය වෙනවයි කියන. මධ්‍යම ප්‍රතිපදාව වැඩෙනවා නම් මිස අර විදිහට තමන්ගේ කායත ආදරණීතාවෝ සංකල්ප වලට ආත්මට ආදරේ නිසා මිත්‍යා සංකල්ප වලට වැටලා නම් අර බුදුහාමුදුරු දේශනා කරපු විදිහට මේ බුද්ධිලාගේ මේ පාපක දෘෂ්ටිය නිසා කරන කරන සෑම දෙයක්ම දුකට හිටිනවා. ඒකයි මම අර මුලින් මතක් කරේ ඒ සාන්ත භාවයක් එනකොට මධ්‍යම ප්‍රතිවර වැටෙනවා නම් ඒක ඉස්සල්ලාම දැනගන්නේ යෝගාවචරයමයි ඒ වගේම තමයි Taman මේ අනවශ්‍ය සංකර සංස්කරණ සංකර දේවල් කරගත්තොත් නැවත නැවතත් එකම දන කරකැමින් දුකටපත් වෙනවා නම් ඒක දැනගන්නේ යෝගාවචරයම. මේ නිසායි සරුවචනාංශයේ දේශනා කළේ මෙන්න මම පාර දේශනා කරලා කියනවා කැමැති ඇත්තෝ යන්න. කවුරුවක්වත් නැහැ කණින් ඇදගෙන යන්න හරි පිටිපස්සෙන් කෙවිතක් තියලා තලන්න. මොකද එහෙම ගන්න දෙනවක් සරුවචනාංශෙත් එක්ක ධර්මයේදවත් සංඝයාටවත් නෑ. ඒ නිසාම මේකට මතක් කරනවා මේක ආර්ය අෂ්ටාංග මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව ඇසත්තෝ දකිත්වා කඤ්ඤත්තෝ අසත්වා පඤ්ඤාවත්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේක ප්‍රඥාව ඇති කෙනාටයි මේක ප්‍රඥාව නැති කෙනාට පොවන්න බෑ ඒ නිසායි මේක ඉස්සෙල්ලා අපි අපි වැඩ පිළිවෙල ගත්තා දැන් බණ 96ක් ඉවරයි එනිසා සතිපට්ඨාන සූත්‍රයේ සර්වඥාන්සිකේ දේශනාවේ මුල් කොටස ඔක්කොම ඉවරයි. ඒ කොටස පුරාම කෙරුවේ මෙන්න මගේ ගැඹුරු මට්ටමට එනකොට ඒක ගැළපෙන. ඒ තාලෙට වැඩ කරන්න නම් යෝගාවචරය Taman තුලම සංවේගී පහල කර ගන්න ඕනේ. මේ එන හැම හිතට මතුවෙන සංකල්ප පරීක්ෂා කර කර හිත විලියට ඉඳ දෙමින් යන්න ගියොත් බෑ. සරුවචනාසේ බොහෝ කාලයක් පරිශන කරලා ඉදිරිපත් කරපු දෙයක් මේ වෙලාවේදී සංකල්ප දුරු වෙන එක. කිසියම් මූල කර්මස්ථානය පිළිබඳ පූර්ණ නිගමනයක් මුකුත්ම නැහැ. මේම විය යුතුයි කියලා කිසිම අපේක්ෂාවක් නැහැ. මූල කර්මස්ථානියෙත්ම නැවත නැවත හිතව හිතවන්න ඕනේ. මේ නිසා මේ සම්මා සංකප්ප කියන සම්පූර්ණ වචනේ තනි මෙනෙහි කිරීම කියන වචනයට පිටු කරන වෙලාව. මානසිකාරය කියන විතක්කය කියන නමට අඩු කරලා දක්වනවා මේ සුද්ධ විපස්සනායි. නැවත නැවතත් නැවත නැවතත් මූල කර්මස්ථානයේට හිත යොදවන්නේ විතක්කය. එහෙම නැත්නම් මානසිකාරය. සිංහලෙන් කියනවා නම් මෙනෙහි කිරීම පවතින තාක්කල් අපිට මේ මිච්ඡා සංකල්ප වලින් වැටෙන්න. අපේ හිත කාම ඡන්දයට වැටෙන්නේ නැහැ. නිකම්ම සංකල්පෙට යනවා. අව්‍යාපාද ව්‍යාපාදයට වැටෙන්නේ නැත්නම් ද්වේෂයට වැටෙන්නේ අව්‍යාපාදයේ කියන මෛත්‍රියට වැටෙනවා. විහිංසාවට වැටෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම අවිහිංසාවට වැටෙනවා. ඒ නිසා මේ පුද්ගලයා දැඩි අත්කිලමතාණ යෝග වලට යන්නේත් නැහැ. දැඩි කාමසුකල්ලිකාණ යෝග වලට යන්නේත් නැහැ. ඒ වගේම තමන්ගේ කයට හොඳට දිනචරියාව කරගන්න අවශ්‍ය වෙන විදියට ආහාර, නිින්ද, ඍතුපායතු සප්පාය ඔක්කොම ටික සලසලා දෙනවා. මේ කවදාකවත් කවුරුත් කරලා දෙයි කියලා හිතන්නේත් නැහැ. එහෙම නැත්නම් මෙව්ව සප්පේ අනෝදී භාවනාවේ මෙව්ව හැදේවා කියලා අනවශ්‍ය ප්‍රාර්ථනාවකුත්. ඒ අනුග්‍රහ කටයුතු කරන්න ඕනේ. ඒක වතක්. දිනචරියාව කියලා කියන්නේ වතක්. ආනේ ටික දිගින් දිගට දිගින් දිගට යනවනම් බාධක ධර්ම පැවතුනත් වැඩි වේලාවක් මූල කර්මස්ථානයේ පවත්වන්න පුළුවන් ගතිය එනකොට තේරෙන පටන් අර ගන්නවා ආසන්නම කාරණා තමයි වෙන්නේ. මෙවැනි කිරීම පිළිබඳව හොඳ සූර භාවයක් ඇති වෙනවා නම් යෝගාවචරයට තියෙන්නේ ඕනම දුෂ්කරකමක් ඕනම සැපයක් මතුවෙනකොට ඒක චිත්තක්ෂණයකින් දැන් මේ ඉදිරියෙන් තියෙන தත්ත්වෙ මෙන්න මේකයි කියලා වහාම වටා ගන්න. වටා ගත්තාම මේකට ඕන දැඩි ආසාව නිසා ගැටෙන්න පුළුවන් දැඩි තරහව නිසා ගැටෙන්න පුළුවන් මේ දෙකම අනිත් පැත්තකට දාලා. අභිජ්ජා මේ විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සක්. මේ අවිද්‍යාව සහ දෝමනසය කියන දෙක අයින් කරලා මදහත් විනිශ්චයකාරයෙක් වගේ මම මේ වෙලාවට ලියුත්තේ මෙනෙහි කිරීම. මේ මෙනෙහි කිරීම කියන එකට පිළිබඳවත් විශේෂයෙන්ම මේ සම්මා සංකප්ප සාකච්ඡා කරන වෙලාවේදී මුල් හරියදී නම් යෝගාවචරයා වචනයෙන්ම මෙනෙහි කිරීම වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි කමඨාන් සුද්ධ කරනකොට ඒක මතක් කරන එක ඉතාමත් වැදගත්. එහෙම නොවුනොත් ඇඟට නොදැනි මෙනෙහි කිරීම නතර වෙලා යෝගාවචරය කල්පනාවට වැටීම හෝ නින්දට වැටීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවල් තියෙනවා මෙනෙහි කිරීම ළඟ ළඟ වහවහා කරන්න වෙනවා. එකක් තමයි Tamanට සීතල ගතිය නිසා නින්දට වැටෙනව තේරෙනවනම් වහවහා මෙනෙහි කරන්න පටන් ගන්න. ඒ වගේම අරමුණ සියුම් වෙන වේගයේ වැඩි බව සියුම් වෙනවා නමුත් හිත විතර හොයනවා වෙනුවට සියුම් වෙන භාවයේ රස විඳීගෙන යනවනම් දැනගන්න මේක නින්දට පෙර ලකුණක් වේගයෙන් මෙහෙය ආනේ දේවල් වලින් කරනකොට කවදාකවත් තමන්ගේ සමාධිය කැඩෙන මට්ටමට සීක්‍ර මෙනෙහි කිරීම කරන්න යන්න නරක. යම් ප්‍රමාණයකට වේගයෙන් මෙනෙහි කරලා තව තවත් අරමුණට සමීප වෙන ගැති කියනවනම් හොඳයි. එහෙම නැත්නම් පුරුදු මට්ටමට අඩු කරන්න. යම් වෙලාවක් එනවා මොන්නම ක්‍රමයකටවත් මෙනෙහි කරාට ඒ සංසිද්ධිය දැක දැනගන්න අමාරුයි ඒ තරම්ම ශීඝ්‍රයෙන් හිතත් සක්‍රිය භාවයටපත් වෙලා අරමුණ සක්‍රිය භාවයටපත් වෙලා මෙනෙහි කළත් නොකළත් හොඳට භාවනා කරගෙන වෙලාවේදී යෝගාවචරය අනවශ්‍ය මෙනෙහි කිරීම කරන්නේ නැතුව ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් නිින්ද පිළිබඳ බයක් නැහැ ඒ වෙලාවට මෙනෙහි නොකර ඉඳක් දරගන්න ඊටත් පස්සේ සමහර වෙලාවල් තොල තියෙනවා මම දැන් මෙච්චර වෙලා අරමුණේ බොහෝ වෙලා හිටියා. කිසි බාධාවක් නැතුව අරමුණට මුණ මුණ දාලා හිටියා. ඒ වාගේම හොඳට හිත කියනවා දැන් කර්මන්නේ භාවය නිසා තව බොහෝ වෙලාවක් යනකම් මට අරමුණේ ඉන්න පුළුවන් වෙයි කියලා හොඳ සෞඛ්‍ය සම්පන්නව හිතට වැටෙනවා නම් මෙනෙහි කිරීම පුළුවන් තරම් අඩුවෙන් කරන්න. ඒ මොකද හිත කීකරුවේ වෙනවා. හිතට නිසින්ින්ද යන්න පුළුවන් වෙලාව වරින් වර මෙනෙහි කරනවා දැනෙනවා දැනෙනවා කියලා හෝ නැත්නම් මූල කර්මස්ථාන ආනෝ විදිහට මේ සංකල්පය හරියට යෙදීම දැනගන්න බැරි වුණොත් මෝඩ වඩුවට අහුවෙච්ච ආයුධ ටික වගේ ආයුධ ටික සවුත් වෙනවා අතපය කපනවා. ඒ නිසා මේ මානසිකාර්යය කියන මේ එකම ධර්මතාවය තමයි යෝගාවචරයේ අවුරුදු ගණන් පුරුදු කරන්නේ ඕක තමයි. ඒ පුරුදු කිරීමත් සමහර විටක මූල කර්මස්ථානය පමණක්ම ඉදිරියේ පවතිති කෙරෙනවා සමහරලාට මූල කර්මස්ථානයත් එක්ක ඔය නිදිමත ගති ශබ්ද වේදනා හිතවිලි ආදී පටලවිච්ච තත්ත්වයකදී තේරුම් කරගන්න පුළුවන් මේක කොච්චර දියුර වෙනවද කියනවනම් යෝගාචරයට තේින්න පටන් ගන්නවා පරියන්කේ ඉන්නා වගේම හොඳ භාවනා මට්ටමක් සක්මනීදිත් ගන්න පුළුවන් තරමට යනකම් ඉරියව්ව වෙනස් වුණත් බාධා නැතුව යනවා. තවත් වෙලා යනකොට සක්මනේ පරියන්ක විතරක් නෙවෙයි එදිනදා වැඩ කරන්න ගියත් Taman ඇතුළත තන නැවිලා තියෙන්නේ. මතුවෙන මතුවෙන දේවල් බැලීමට නම් එදිලා තියෙන්නේ ඉරියව් වල ප්‍රශ්නයක් නැහැ. Tamanට කවුරු හරි පිටින් ඇවිල්ලා බාධා කරදර කරනවා නම් ඒත් කරන්න තියෙන්නේ අව්‍යාපාද සංකල්පේ මේ පුද්ගලයාගේ පොඩි කැළඹිල්ලක් තියෙනවා මොකද කරන්නේ දොස් කියලා වැඩක් නැහැ ඒ පුද්ගලයාගේ ඇඳිල්ල නතර කරන්න ඉල්ලන දේ දෙන එකයි තියෙන්නේ දීලා Taman යනවා Tamanගේ වැඩේ එතකොට නම් තේරෙන්න පටන් අර ගන්නවා මීට පස්සේ ගෙන්ද ගම්පොළේ හිටියත් පොඩි ගහයට හිටියත් භාවනාව කරන්න මේ යෝගාවචරයේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි චෝදනා කියන જાතිය අඩු වෙන්න පටන් ගන්නවා කවුරු මොන දේ කරත් Taman දන්නවා මේ වෙලාවේ කළ යුතු ප්‍රශස්ත දේ. මධ්‍යම ප්‍රතිපදාවට ගන්න සම්්‍යක් සංකල්පයට ගන්න ප්‍රශස්ත දේ මේකයි කියන එක හොඳට තේරෙන්න පටන් ගන්නවා. අන්න එවැනි යෝගාවචරයේ ඉන්නවනම් gedaraක අනේ සාන්තයි ඒකතර. නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාපිතා නිබ්බුතානෝන සානාරි යස්සායන් නිදිශෝපති. එහෙම නැතුව මේක හදන්න ඕනේ සංවර කරන්න ඕනේ සදාචාරගත කරන්න ඕනේ කියලා අර වේලිච්ච කකුණේ ගියක් වගේ හෙල්ලෙනකොට එලෙනකොට සරසටකකා දඟලනවා නම් අඩුපලේ වගේ නලියන්න පටන් ගන්නව නම් ඒ යෝගාවචරය මම කියන අකුසල කර්ම කරගන්නව මොකද භාවනා කරන කෙනෙකුටවත් කරන්න බෑ. ඒ අත්හඬ ගෙදර ඉන්නවට වැඩිය අකුසලයි භාවනා මධ්‍යස්ථාන වලට එන්නේ. ඒ මොකද ඒ අත්තන්ගේ තියෙන මේ දෘෂ්ටියේ වැරදකම නිසා සංකල්පවල වැරදිකම නිසා නිස්සද්දකම පේන්නවත් නැහැ. Taman තුලත් නැහැ. අනු නිස්සද්ද වෙලා ඉනකොට රොස්සන්නේ නැති ගතියක් එනවා. මේක භයානකයි. මේක රෝගයක්. ඒකයි කියන්නේ මේක සීලෙන් සමාධියෙන් පස්සේ විග්‍රහ කළ යුතු විපස්සනා කොටසක් මේ විග්‍රහය. අර සීල සමාධි කොටස් වල ගුණයක් ඉක්මීමක් නැති කෙනාට මේ මට්ටමට ආපුවාම උඩල පොට්ටේ උඩ කිපා වගේ නොගැලපෙන ගතියක් තියෙනවා. නමුත් ඉතින් අදහස් කරන්නේ මේ පුද්ගලයා දඬුවම් ලැබෙත්තක් කියලා තියෙන තමන් මේක කල්පනා කරලා බල වහ වහ අර උදැල්ලෙන් කැත්තෙන් කපලා කරන්න තියෙන දේවල් කරගෙන මේ කන් හැන්දෙන් කරන වැඩවලට යනකොට උදැල්ලෙන් කරන වැඩ ගෙනියන්න දාරකයි. ඒකට කියනවා සාමාන්‍ය බුද්ධිය කියලා. නැත්නම් ඒකට කියනවා අනුග්‍රහිතය කියලා. මෙන්න මේ අනුග්‍රහ ධර්ම දන්නේ නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වන විදිහට මේ සියුම් තත්ත්වයට යහ ගන්න බැරි කමක් තියෙනවා. ඒ නිසා යෝගාවචරයට තර්ක ඥානෙමුත් වැඩක් තියෙනවා. සුතමේ ඥානෙමුත් වැඩක් තියෙනවා. නමුත් ආශ්‍රය කිරීමෙන් මට පේන තියෙන්නේ හුඟ දෙනෙකුට තියෙන්නේ ඒ දුර්ලකම් නෙවෙයි. සීලේ දුර්ලකම්වත් සමාධිය නැති නොහික්මිච්ච නොසන්ඩාල ගති නිසාවත් නෙවෙයි. මේ හිත සමාධිමත් වෙනකොටවත් ඒකට අනුග්‍රහ කළ යුතුද නැද්ද කියන එක දන්නේ නැතිකම නිසා මේ අනුසය කෙලෙස් අනවශ්‍ය විදිහට කුපිත කර ගැනීමේ දුර්වලකමයි තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ පැයෙන් වැඩි වේලාවක් සම්්‍යක් සමාධිය කියනකොට විපස්සනා සම්මාදිට්ඨියම කතා කරුවොත් හොඳයි කියලා මට ඒකයි හිතෙන්නේ. සංකල්ප ගැන කතා කරනකොට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයට ගැලපෙන මේ සියුම්ම කොටස මතක් කරලා දෙන්නේ ඒ වෙලාව ඇවිල්ලා ඒක අවුල් කරගන්න අවස්ථාවල් වැඩි බව බලානිනකොට තේරෙනවා. ඒ නිසා හොඳට කල්පනා කරන්න ඕනේ අපිට මේ ලැබිලා තියෙන ක්ෂණ සම්පත්තිය අනුන්ගේ දෝෂයක් නිසා නම් නෙවෙයි. ඒකාන්තයෙන්ම Taman විසින් Taman මේ හම් වෙච්ච අර බල්ලන්ට පුතියන දුන්නාම කොට්ටයක් ඒකට පුරුද්දට ඒකත් පවුරුවා. පවුරුවා ගමන් දවස් දෙකකින් අර කොට්ටය අවුලයි. බල්ලා බුදිලා හොරු නැනේ කොට්ටේ. ඒ වගේ තමයි අපි සමහරව හිතන්නේ නෑ දවස් දෙකක් සුමානයක් දෙයක් භාවනා කරනකොට මෙච්චර ගැඹුරකට යයි කියලා. ඒක නිසා හුඟක් සාන්ත වේගන එනකොට ඒ පුද්ගලයාට බල්ලා පවුරු ගන්නවා වගේ ආයෙත් අරක පවුරු ගන්න පටන් ගන්නවා. නමුත් අපි ඊගාවට යන්නේ කොහටද බලන්න. මේ චතුරාර්ය සත්‍ය දේශනා කරුවට පස්සේ බුදුජානනාථේ දේශනා කරන්නේ අනේ මහණෙනි මෙවැනි ධර්මතාවයක් සහිත උඹලා අවුරුදු 7ක් භාවනා කරොත් අනිවාර්යයෙන්ම ආරියහත් අනාගාමී තත්ත්වයටපත් වෙනවා නැත්නම් රහත් වෙන්න පුළුවන් මේ සංකල්පනාවත් මේ සම්මා සංකල්පයට වට ගන්න අපි මේ භාවනා කරන්නේ රහතු විනාශවන්ට අක්කත් නැත්නම් මෙච්චර කාලයක් භාවනා කරුවා කියලාක සාහිතික ලබන්නවත් නෙවෙයි අනිවාර්යයෙන් මේ සංකල්පය යන්න ඕනේ මේට වැඩිය සියුම් වෙච්ච සම්මා සංකල්ප වලට යන්න නම් මේ වැඩේ අනිවාර්යෙන් තුඩු දීලා තියෙන්නෙම ලෙක්කම් මේකමයි ඉතින් ලෙක්කම් වෙනකොට මොකද මේ කුලප් වෙන්නේ ඇයි නැවතත් කුම්බන්න හදන්නේ? ඇයි මොනවාක්වත් නැහැ කියලා මේ පාළු ගතියකට චෝදන නගන්න හදන්නේ? බැරිද අපිට මේ தත්ත්වෙට මෝරණ තලසුණා කාලයට ඉඳලා මේක තව පැයක් දෙකක් තුනක් ඉදිරියට පවත්වා මේ පවත්වාගෙන යනකොට කම්මැලිකමක් නීතිගතකමක් ඒකාකාරීකමක් වෙනවනම් ඒකට අපිට බැරිද අවදි වෙන්න ආනේ විදිහට මේ මෙතුආක්කල් ගොඩනගාගෙන ආපු දේ පිළිබඳව අපිම නම්බුකාර කරනවා අපිම සලකලා ඉතින් ඉදිරියට කරගන්නවා නම් අපිට තේරෙන පටන් අර ගන්නවා මින් එහාට පිටින් අපිට ලැබිය යුතු දේවල් බොහෝම ඩිංගිත්යි කියන්නේ. අපේම සංකල්ප නැත්නම් අපේම දෘෂ්ටිය ඍජු කරගත්තොත් මේ විපස්සනා මාර්ගයකට එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය දක්වන මේ මධ්‍යම ප්‍රතිපදාවට යන්න පුළුවන් හැකියාව අපේම හිතේ හොල්මන් නිසා තමයි අපට ලැබෙන්නේ. ඒ වගේම තමයි ඊ타මත්මේ ලයාන්විත ලිංගතුම දක් කරන්නේ මේ Taman තේරුම් ගන්න මට්ටම අනුන් තේරුම් ගන්න මට්ටම විය යුතුයි කියලා නම් හිතන්නේ. කවදාකවත්ම නෑ. Taman තේරුම් ගන්න මට්ටම අනුන් තේරුම් ගන්න යන කට්ටිය තමයි මේ සාතනේ හදන්නේ කියලා බැරි ගාම් සභා කොන්තරත් බාර අරගෙන මේ දුකටපත් වෙලා තියෙන්නේ. ඒ මොකද මේ පරියංකේදී හෝ වේවා සක්මනේදී හෝ වේවා මේ මට්ටමටපත් වෙනකොට අපි මේ අනුන් එක කියන ගනුදෙනුව 100 100ක්ම නතර වෙනවා. තමන්ගේ හිත වර්තමානයේ අරමුණත් එක්කයි තියෙන්නේ. ඒ වෙලාවේදී මතුවලා තියෙන එකට අදාළ අවශ්‍ය මධ්‍යම ප්‍රතිපදා විදිහට යෑමේ ඥානය මට පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මිස අනේ මට මේක අම්මට කියලා දෙන්න නැත්නම් තාත්තට කියලා දෙන්න නැත්නම් මුස්ලිම් මිනිසෙකුට කියලා දෙන්න නැත්නම් කියලා කියනවනම් ඒක මිත්‍යා සංකල්පයක් කියලා මේ වෙලාවේදී කියන්න. ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා කියන්නේ. ඒ මොකද කල යුත්තේ කරනවා වෙනුවට නොකල යුත්තේ කරනව නම් ඒ පුද්ගලයාට අර බුදුහාමුදුර කණී කියපු විදිහට පාපක දෘෂ්ටියක් ඇති වෙච්ච නිසා ඔහුගේ යම් කල්පනාවක් යම් පණිවිඩයක් යම් චේතනාවක් යම් සංස්කාරයක් වෙන එක දුක පිණිසයි. මේක මම දන්නවා පැහැදිලිවම හොඳට පපුවට තට්ටු කරලා කල්පනා කරගත යුත්තක් යෝගාවචරය. භාවනාවේදී අවශ්‍ය වේලාව ආවට පස්සේ ඒ ඒ තරමට තර ගැළපෙන තල තුනකම ඒ තරමට ගැළපෙන වැඩි ටිකම නැත්තම් ඒක හදන්න වෙනකොට ඒක ඉතින් මේ ධර්ම සාකච්ඡාවලින් ධර්ම දේශනාවලින් ඒ අපි ළඟ තියෙන මේ වමන විරේචන ක්‍රමවලින් මේවා දුරු කරන්න හරි වෙහසක්. නමුත් ඉතින් මෙච්චර කැප වෙච්ච අපිට මේ නෑදාය අතහැරලා වස්තු අතහැරලා මේ යන ගමනේදී අපි හිතා ගන්න දින මේ වගේ පුංචි පුංචි දේවල් වල වමන විරේචන නොකරගෙන මේවත් එක යන්නේ කියොත් හරි වෙහසයි ඊට මේට වැඩි හොඳ අකමැත්තේ නමුත් ඒ දේවලුත් අයින් කරලා මේ භාවනා ආදී අපිට පෙන්වන්න හදන මේ නීම සංකල්පය ඒ වගේම මේ සම්මිය දෘෂ්ටිය පහළ වීමට අනේ අපේ තියෙන මේ පුරුදු අනේ අපේ තියෙන මේ රුචි අරුචිකම් ආසාවල් හරදර නොවේවා අපිට නියම සංකල්පේ පහළ වෙන්න නම් එකම තරණයි මූල කර්මස්ථානයේමයි මූල කර්මස්ථානයේ පිටුම අපිට පවත් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒකෝට කවදාකවත් අර කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, ආවිහිංසා සංකල්පෙන්නේ නැහැ. එන්නෙම නෙක්කම සංකල්පමයි අව්‍යාපාද සංකල්පමයි අවිහිංසා සංකල්පමයි තුතුමාකාර අර නිවනක තියෙන නැත්නම් මාර්ග සත්‍යයක තියෙන ඒ නීආනත්ත ගතිය අවශ්‍ය තැනට යොමු කරන ගතිය නිදානත්ත ගතිය නිගාට මතුවෙන චිත්තක්ෂණයට අවදාළ නිදාණය ලබා දෙන ගතිය පුතු විදියට සාන්ත කරගන්න මේක කවදාකවත් බලාපොරොත්තු වෙච්ච විදිහට නම් නෙවෙයි ඉන්නේ. ඒ නිසා අහම්බයක්මයි. නමුත් මේ අහම්බයට අවශ්‍ය කරන්න ආව මානසික වාතාවරණ දෙන්නේ නැත්තම් ඒ කවදාවත් නොවන දෙයක් වඩටපත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් උත්සාහය නිසා මෙතෙක් කල සෑහෙන උත්සාහයක් අපි අපි වශයෙන් අපි ගන්නවා. අපෙන් කවදාකවත් වෙන්නේ නැත්නම් අපේ මතිමත දාන්තර රුචි අරුචිකන් නිසා මේ නීව සම්මියද්දෘෂ්ටිය පහළ වෙන සම්මා සංකල්ප භාවයෙන්ද බාධාවක් තියෙනවනේ අපේ කල්ැතුව දැනගෙන සාකච්ඡා කරලා ඒකටම ලෑස්ති වෙලා මේවා සියල්ලම දුර වෙන දාට කටයුතු කරන එක භාවනාවේදී අනිකෝ සීල සමාධි ප්‍රඥා පිළිම වගේම යුතුයකම එනිසා මේ සම්මා සංකප්පය කියන එක බොහෝම එදිනදා චිත්තක්ෂණේ චිත්තක්ෂණයට සම්බන්ධ කරගෙන හැම වෙලාවෙම වැඩ කරේටි බොහෝම සූක්ෂම වැඩ කරන සංකීර්ණ ධර්ම. ඒක තේරෙනවා ඊගාට පේන්න තියෙන අපි කතා කරන වචන වලට අපි කරන ක්‍රියාවට පදනම් වෙලා තියෙන මේ සංකල්පය. සම්‍යක් දෘෂ්ටිය වැඩි නම් කවදාකවත් පිළිසු සංකල්පනා පහළ වෙන්නේ බෑ. සම්‍යක් දෘෂ්ටිය තියෙනවා නම් මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නම් මිත්‍යා සංකල්ප. සම්මිය දෘෂ්ටිය තියෙනවා නම් සම්මා සංකල්ප. ඉතින් ගල හොඳ නම් ඇඹරෝ කාමක් වේද කිව්වාගේ එන්න පටන්. ඉතින් මේ මනුස්සයාගේ වචනේ ඊට පස්සේ සම්මියක් වෙනවා. ඊට පස්සේ ක්‍රියාව සම්මියක් වෙනවා. ඊට පස්සේ මේ ආජීවයේ සම්මියක් වෙනවා. ඒ නිසා විශාල ගමනකට කොටිම ගෙනම් පාරුෂත්වයේ මූලික වෙනස්කම් වලට බලපාන ආසන්නම සාධකයේ තමයි මේ සම්මා සංකල්ප. ඒ නිසා අපි නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ කර්මාගල අනුන්ගේ සංකල්ප වලට සැලකිලිමත් වීම වෙනුවට තම තමන්ගේම සංකල්ප වලට සම්බන්ධ වෙලා දිගින් දිගට බලා ගැනීමේ ශක්තිය අපට ඊට කලින් සාකච්ඡා කළා වූ මේ සම්‍යක් දෘෂ්ටි ආලෝකයේ තුලින් ඒ වගේම අපේ තීර සමාධි ප්‍රඥා ප්‍රතිපත්ති ආලෝකයේ තුලින් අපිට වහවහ සංඝා කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දිනේ ධර්ම දේශනාව මෙතන සමාප්ත කරන්න බලාපොරොත්තු සබ්බේ දිව්‍යා එත්තාවතාජනම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සීතානුමෝදන්තු සබ්බ සම්පත්ති දිව්‍යා එත්තාවතාජනම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශස්ථා ච බුම්මස්ථා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශන ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු